අවසරයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පිටමත්ය අපි අදත් දවසේ ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කිරීම සඳහා සතිವಾರය ආරම්භ කරන විදිහට අපි වැඩමුළු සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න හතක් ඉදිරිපත් වී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර පූර්වක ලියා දන්වමි. පර්යංක භාවනාවේදී ධනිස් සහ පසුපස කොටස පොළවට හැපීමෙන් ඉඳගෙන ඉන්නා බව වැටහේ. ආශ්වාසයේද ප්‍රශ්වාසයේද ආශ්වාසයේ වැටෙන නාසිකාග්‍රයේ සිට නාසය මැදට යන වාසයේ වැටහේ. ප්‍රාශ්වාස වන විට වලාකුළු මෙන් පහළට ගමන් කරමින් නාසිකාග්‍රයෙන් පටන් සබම් බෝල යක්මින් විසිරෙනවා දැනෙනවා. සක්මන් කරන විට යටිපතුල් පොළවට තබන විට දකුණුපස ආස්වාස වම ප්‍රාස්වාසය සමහර වෙලාවට දැනේ. ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ පොළවට වාරු නැතුව ඇද වැටෙන්නාක් මෙන් වැටහේ. එවිට ලොකු අලසකමක් ඈනුන් යාමක් තිබහාවක් ඇතිවේ. එවිට භාවනාව නවතා පසුව යලි පටන් ගන්නෙමි. මෙය නිවැරදි ලෙසට පෙන්වා දෙනු මැනවි. ඔබ වාසයට නිවන් සුව ලැබේවා. ඔව් මේකේ අර අවසාන වාක්‍යයට උත්තර ලැබෙනවා මුල් වාක්‍ය වල තියෙන අඩුපාඩුව දැක්කොත් ඉඳගෙන ඉන්නකොට මේ ධනයිස් පස්ස ඇත්ත වදින බව දැනෙනවා කියවට වදින බව දැනෙන්නේ උණුසුමක් වශයෙන්ද සිසිලසක් වශයෙන්ද තදකමක් වශයෙන්ද මෙලෙකමක් වශයෙන්ද කියලා හරේ නෑ නිකන් කොම්බෙ විතරයි ඊට පස්සේ ආශ්වාස ගමන් කරනවා තියෙන ප්‍රශ්වාස ගමන් කරනවා තියෙන කිව්වම ඒකේ ඕජාව නෑ අවශ්‍ය කාරණාව නෑ නිකන් පැකට් එක තියෙන නැත්නම් කොම්බෙ තියෙනවා ඇතුළේ තියෙන අන්තර්ගතේ නෑ ඒ කියන්නේ ඒක නොලැබිච්ච නිසා නෙවෙයි ඒක ඉදිරිපත් කිරීමේ වටිනාකම දන්නේ ඒ මුළු රචනෙම තියෙන ඉතාමත්ම වැදගත් ටික තමයි මම ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ උණුසුමක්ද සිසිලසක්ද තද ගතියක්ද මෙලෙක් ගතියක්ද මේ වැටෙන අන්තර්ගතේ නැතුව මේ වට රාමෝ කතා කරන එක තමයි සම්පප්පලාව කියන්නේ. ඉතින් ඒකේ රචනයේ ආයසරයක් කියවන දැන් බලන්න. එතකොට අහගෙන ඉන්න ඔක්කොමලා ඒ අන්තර්ගතේ නොලියා මේ මේ ඉතින් යනකම්ම ගිහිල්ලා තියෙනවා. මාර්යා තාම දිනුවා. මේ දින එක නම් දන්නවා ලියන්න ඕනේ කියලා. නමුත් මාර්යා දෙන්නේ නැහැ. කෙලස් දෙන්නේ නැහැ. ඒ ඒ අදහසෙන් මේ ලියපෙකන අපි ඔක්කොම අහගෙන ඉමු මේ රචනය නැවත කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර පූර්වක ලියා දන්වමි. පාරයන්ක භාවනාවේදී ධනිස් සහ පසුපස කොටස පොළවට හැපීමෙන් ඉඳගෙන ඉන්නා බව වැටහි. ආස්වාස ප්‍රස්වාසයේද ආස්වාසය වැටහීම නාසිකාග්‍රයේ සිට නාසය මැදට යනවා වැටහි. ප්‍රාශ්වාස වන විට වලාකුළු මෙන් පහළට ගමන් කරන නාසිකාග්‍රයෙන් සබම් බෝලයක් මෙන් විසිරෙනවා දැනේ. සක්මන් කරන විට යටිපතුල් පොළවට තබන විට දකුණුපස ආශ්වාස වම ප්‍රාශ්වාසය සමහර වෙලාවට දැනේ. ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ පහළ කොටස වාරු නැතුව ඇද වැටෙන්නක් මෙන් වැටහි. එවිට ලොකු අලසකමක් ඈනුම් පිට යාම තිබහව ඇතීම ආදිය ඇති වන විට මට භාවනාව නවතා පසුව යලි පටන් ගන්නෙමි. මේ නිවැරදි ලෙසට පෙන්වා දෙනු මැනවි. ඔබ වාසයට නිවන් සුව ලැබේවා. ඔව් ඒ කියන්නේ මැනික ඉල්ලමත් හරලා තියෙනවා. මේ පතලත් හරලා තියෙනවා ඉල්ලමත් ගොඩ අරන් තියෙනවා. මැනික අහුලාගන්නේ නැහැ. ඔයිට වැඩි ඒකෙදි බලන්නේ හැපෙන දැනෙන අත්පින්දින අත්දකින්නේ පුංචි ඊටාත්ම අත්‍යන්ත මේ කාර්නාටිකේ රචන පුරවන්න එතකොට ඇනු යන්නම ඉඩක් නැහැ. ඒකට අලස වෙන්නම ඉඩක් නැහැ. ඒ ඒ මේ මැණික් පතල හැරුවත් ඉල්ලම කොට ගත්තත් ඒ මැණික් අහුලන්න දන්නේ නැත්නම් මැණික් බිස්නස් එකේදී සහෝදරත් බිල් ගන්න එපයි කියනවා. Taman කූලේ අතට අරන Tamanම කරන්න ඕනේ. ඒ මනුස්සයාගේ මැණිකේ අරන මම අහලා තියෙන කතාවක් කූඩේ මැණිකක් තියෙනවා නම් ඒ වතුරට දිස්නේ එනවලු. එතකොට මේ මනුස්සයාගේ මූණෙන් බලන්න පුළුවන් මැණික් අර එතරම් ඉන්නවා. තමන් ගැරුවේ නැතුව. ඊට පස්සේ කියනවා තමස පැත්තකට මට දෙන කූඩේ කියලාන්නේ යා ගරලා මැනික ගත්තේ නැත්නම් අර මස්සට අක් ගාලා කටේ දානවා. ආයෙකල කියන මොනවක්වත් තිබුණේ ඊට දෙන මට නිවාඩු මට දතක් ගාලා දෙනවා කියලා මිනිහ ගෙදර යනවා. ඒක තමයි වෙන්නේ. සහෝදරයත් එච්චරයි. ඉතින් ඒක දැනගෙන මේ මෙච්චර මහන්සි වෙලා පතලක් කාරලා ඉල්ලම කොට අරගෙන මේක හොදන වෙලාවේ මැනික ඇහුරුවේ නැත්නම් අන්දේගේ කකුලේ මැනිකක් පය වැදුනා වගේ තමයි. ඒ නිසා මෙච්චර ආසනට ගියේ ඒකේ ඉඳ ගන්නකොට මොනවද වැටෙන්නේ කියලා වාක්‍ය හතරක් පහක් ලියන්න. එතනින් ගියාම හුස්ම ගන්නකොට මොනවද වැටෙන්නේ ඉහළ පහළ යනවා වැටෙන්නේ වාතයක්ද ද්‍රවයක් වගේද ඝනයක් වගේද කියලා ඒ විස්තර ටික මෙච්චර මෙච්චර එකලස් කරගත් එකේ මෙච්චර මුණට මුණ දාලා ඉන්න එකේ තොරතුරු ටික ගන්න නැති වුණොත් ඈනුන් ගිහිල්ලා නතර වෙනවා ඇති. පස්ස කොන්ද බලන්නේ නැතුව ඇදගෙන කඩා වැටෙන්න යනවා ඇති. ඒ මොකද ඒ ශිල්ප දන්නවා. ඒ නිසා බලන්න යම් වෙලාවක ඒ තොරතුරු අහුලා ගන්න ස්වරූපයෙන් හිටියොත් ජීවිතේ පළවෙනි වතාවට පූර්ණ අවදි භාවයකින් තමන්න තේරෙන්න පටන් ගන්න දැන් මම යා සම්බන්ධව වර්තමාන සිදුවෙන සියල්ලට මම එළඹ සිටිනවා. හරියටම වටන දේ වටන දේ වශයෙන් දාන්න. අනිකරි රාමුව විතරයි. මේ රාමුවේ තියෙන වටින දෙයට හිත යොදන්න. එතකොට තමන්න තේරෙයි මේ මෙතෙක් කල සංසාරේ මේ කවදාකවත් කරලා නැහැ. අපි කරලා තියෙන්නේ අර කට්ටිය මේ කට්ටිය කියපු රචන කියලා තියෙනවා රච මේ කවි වලට හුම්කම් දීලා තියෙනවා චිත්‍ර බලලා තියෙනවා නාටකම් බලලා තියෙනවා අනුන්ගේ කුණු කන්දා මේ Taman ඉඳ ගන්නකොට කොහෙද වදිනවා දැනෙන්නේ කියන එක ඒකේ වටිනාකමක් කොච්චර දැන් දවස් 4 වෙනි දවසනේ 5 6 7 8 ගියත් වටිනාකමක් නැතිකම නිසා තමයි ඒ පෘථග්ජන කියන නම කියන්නේ මේක වටිනාකම දන්න වෙලාවෙ ඉඳලා ආර්ය සත්පුරුෂයේ කාර්ය සුතවත් අරිය ශාවකෙක් කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා දැන් අල්ලලා දෙන්න ලේසි වැරද්ද. වැරද්ද මොකද්ද? ඉල්ලම් පතල කන්නා නම් ඉල්ලම කොට ගත්තා නම් දැන් මෙනි කහුලක්. ඒකට කියන ධර්ම ඕජාව කියලා මේකට කියනවා. ධර්ම රසය ධර්මයේ ඕජාව මේ බුද්ධ ඝංකාරයින්ට හරිම අමාරු මේකයි බුදුහාරක ප්‍රධාන පණිවිඩය කියලා කියලා දෙන්නේ. නිකච්චිට වෙලා තියෙන බුදුහාමරක ප්‍රධාන පාටි පරිමිඩියේ නම් මේ තමන් පිච්ච මල් අරගෙන ලක්ෂයක් අරන් ගිහිල්ලා ඉවර්ණලිසය වටේ සාදු සාදු කියලා එකතරේ පිරිසම එකවර සාදු කියන ඕන්න නිවන් දැක්ක කියලා තමයි අපිට කියලා තියෙන්නේ. කට්ටිය ඔක්කොම එකසර සාදු කියන්නේ ඕන්න නිවන් දැක්කා. කවදාකවත් හිතේ නැහැ මේ ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න හැපෙන තැන වැටහෙන උපරිම තොරතුරු ටික වාර්තාගත කිරීමෙන් අගය කිරීමෙන් අපි නිවනට කිට් වෙනවා කියලා. ඒ නිසා මේ රචනය හොඳයි. ඒ මොකද වැරද්ද මෙහෙමයි කියලා පෙන්ලා දෙන්න පුළුවන්. මං හිතන්නේ මම මෙහෙම කියමනේ මේ ලියුප එක්ක මන් දෝත්සහය වෙනවා කියලා. තව උනන්දු වෙන්න ඕනේ. උනන්දු වෙලා මේ කොඹේ දෙන්න එපා මට. මට මේක ඇතුලේ පුරවලා දෙන්න. එහෙම නැත්නම් නියම රාත්තල කියලා අමයි කටුයි තෙලුයි දෙන්න එපා මට මස් ටිකක් දෙන්න. මස් කඩවල නියම රාත්තලක පණ හිටි දන්නවනේ. මේ නියම රාත්තල කියලා රාත්තල දෙන අන්තිම ගෙද කියලා බලනකොට කන්න දෙයක් නැහැ. ඒක තියෙන්නේ අරකගේ වලිගෙයි. හමයි, කටුයි, තෙලුයි විතරයි. මස් නැහැ. ඒ වගේ මටත් හොරට කිරන්න හදන. ඊම කරන්න වටින්නේ නැහැ මං වගේ කෙනෙක්. මට ඕනේ නියම රාත්තල මට ඕනේ හොඳ අnder කට් එකේ මස් ටිකක් ඕනේ මට. එතකොට ඕජාව තියෙන නිසා මං හිතනවා පණින්න ගියයි කියලා අපි යන දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා සක්මන් භාවනාව සාමාන්‍ය පරිදි කරගෙන යමි. එනම් මා දැන් මෙතන බව සිටගෙන සිටීමෙනුත් දෙපස පොළවට ස්පර්ශ වී දැනෙන ගතියෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන දකුණු කකුල ඔසවා පොළවේ තබන විට ස්පර්ශයත් තද ගතියත් හොඳින් දැනේ. බොහෝ වේලාවක් මෙසේ වම දකුණ යයි සිතා මාරුවෙන් මාරුවට සක්මන් කරගෙන යන විට මම දකුණ නොකියා පතුල පොළවේ වදින තැන ස්පර්ශයක් තද ගතියක් පමණක් දැනේ. ඉන්පසු මුළු කකුලම එනම් කලවා ඇටෙන් උකුල් ඇටයත් සම්බන්ධ වන තැන දක්වා මුළු කකුලම මාරුවෙන් මාරුවට කෙටි පියවර තබමින් මදක් වේගයෙන් ගමන් කරන බව පෙනේ. මා අවධානය යොමු කළ යුත්තේ යටිපතුල් වලට පමණක්මද? පරයන්ක භාවනාවේදීද ඉඳගෙන සිටින අසුනේ තද ගතියෙන් වාඩි වී සිටින නිසාත් මා දැන් මෙතන යන වටහා මා දැන් මෙතන බව වටහාගෙන වම් අත උඩ දකුණු අත තබා දැස් පියා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ටික වේලාවක් ගිය පසු මගේ අත්වල ඇඟිලි ගල් ගැසී වකුටු වී විකෘති වී ඇති අයුරු දැනේ. මට ඇත්තටම එසේ වී ඇද්දයි ඇසර බැලීමට සිටුනද භාවනාවෙම යෙදෙන්නට වුනිමි. භාවනාව අවසන් කිරීමට සිතන බව දැනුණු විට අතේ ඇඟිලි වලට සිත යොමු කරගෙන සිටින විට ඇඟිලි එකින් එක ඉතා සීරියස් යම් ශබ්දයක් නගමින් දිගෑරෙන බව දැනුනි. මා දැසැර බලන විට වම් අත උඩ දකුණු අත භාවනාවට සූදානම් වූ විට තිබූ පරිදිම දුටු වෙමි. මේ ගැනද පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදි ටිකක් අර ඉඳගෙන ඉන්නකොට තද ගතිය දැනෙනවා. ඇවිදිනකොට විනිබෙත තද ගතිය දැනෙනවා කියලා සමහරට අර ඉස්සල ලියපේ කරනකොට ටිකක් මේ එල්ලෙට කියලා තියෙනවා මොකද පුදුම ලෝභකමකින් එක තොරතුරයි දෙන්නේ. ඒ පොළොවේ තද තියෙනකොට තද ගතිය කියන එකට ලකුණු ලැබෙනවා ඇත්ත තමයි. නමුත් මේ තද ගතිය පොළවේ නිශ්චල ගතිය සහ පයේ චංචල ගතිය කියලා අපිට අල්ලන්න පුළුවන්. මේ තද ගතිය ඉස්සරහට මාරු වෙන්නේ කකුලේ පිටපැත්තෙන්ද ඇතුල් පැත්තෙන්ද කියලා හැම වෙලාවෙම වෙනස් වෙනවා. කකුල තියලා කකුලේ මේ ඇඟිලි වලට බලේ මාරු වෙනකොට කකුල පිටපැත්ත පැත්තෙන් යන කට්ටියට බකල් කකුල් තියෙනවා. ඇතුළු පැත්තෙන් බර වෙන කට්ටියට ධනිස් දෙක හැප්පෙන ධනිස් කුට්ටුව කියලා කියේ. ওই දෙකේ ওই කාට හරි ওই එකක් තියෙනවා. ඒ නිසා මේ බලේ තාවු මාරු වෙනකොට එහෙම නැත්නම් මේ තද ගතිය වෙනස් වෙන හැටි දැක ගන්න තාම ඇවිල්ලා නැහැ. තද ගතිය කියන තරම් ඉස්සෙල්ලා ලියුම් කාර්යයට ඕකාර්ට වැඩිය හොඳයි. ඉස්සෙල්ලා එක නම් තතරින් පතරින් ලියලා දුන්නා. මෙතන මේ අනේ අනිවාර්යයෙන්ම ලියන. නමුත් මේ තද ගතිය වෙනස් වෙන හැටි ඊගාව පයට යනකොට වෙනස් වෙන හැටි දකින්න නම් විස්තර සහිතව බලන්න ඕනේ. විස්තර සහිතව බැලුවොත් වෙනස් වීම නොදැක ඉන්න බැරි තරම්. ඒක නිසා මේ අනිත්‍ය වටහා ගන්න ඕනේ නම් ඒ බලන තොරතුරු එකකට අඩු කරන්න එපා. බුදුන්තරන් තොරතුරු ගන්න. උණුසුම සිසිලස ගතිය, කම්පන චංචල ගතිය, බර හැල්ලු ගතිය, මුරුදු තද මුරුදු ගතිය සහ මෙලෙක් ගතිය, ගොරෝසු ගතිය, සිවුම් ගතිය කියලා ලකුණු 12ක සම්බන්ධයක් තියෙනවා මේකේ. ඉතින් තද ගතිය හොඳ ආරම්භයක්. ආරම්භ බලන් බණ්ඩේ කාලය යනකොට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඊටසේ පරියන්කයට ආවට පස්සේ මේ පරියන්කේ ඉන්නකොට ඒ දැනෙන තද ගතිය ඇඟිලි වලට ගිහිල්ලා ඇඟිලි කොර වෙන්නා වගේ ආයෙ දිගහැරෙන්නා වගේ මේක පිළිබඳව එනකොට පුළුවන් තරම් බලන්න මේ වැටහෙන දේ වැටහෙන වින්දනය විඳීම මගේ අත කියන එක ගන්න නැතුව ඒක දිගෑරෙන බව වකුටු වෙන බව බර ගතිය හැල්ලු ගතිය ඉබේ කරන ගතිය හිතලා කරන ගතිය ආදී වශයෙන් නිකන් හරියට ලීවර් මැෂින් එක වැඩ කරන හැටි බැකෝ මෙන්ටර් එක තියෙන යන්ත්‍රයක් හයිඩ්‍රොලික් වලින් මෙහෙම අත ගහලා ගන්න හැටි දිහා බලනවා වගේ මම මාගේ කියන හැඟීමෙන් තොරව මගේ අත මගේ කට මගේ බඩ කියන්නේ නැතුව කම්පන චංචල ගතිය හරහා උණුසුම් සිසිල් ගතිය හරහා බරහැල්ලුකම හරහා කියන්න ගත්තොත් අපි ව්‍යවහාර භාෂාවෙන් ආර්ය භාෂාවට යනවා. මගේ වම් අත දකුණු අත උඩ තිබ්බ මේක කරුණා වගේ කිව්වොත් ගැමි භාෂාවට වැටේ. ඒක නේද ගම්මැදි හැලි කියලා කියන්නේ. නමුත් මට අතේ තිබුණු බරගතිය වැඩි වෙනවා. ඇකිලෙනවා. ඉබේ සිද්ධ වෙනවා. එතකොට අහුවෙනකොට මේක දිග හැරෙනවා. වකුටු වෙනවා. කියනවා මේ කය කියන වචනේ අත කියන වචනය මගේ කියන වචනෙන් තොරව විස්තර කරන පටන් අරගත්තට පස්සේ තේරෙනවා අපි කොච්චරක් මේ සිද්ධි වලට මමියා දාගන්න හදනවද සිද්ධි වලට තණ්හාව දාගන්න හදනවද සිද්ධි වලට මාන්නේ දා ගන්න හදනවා. ඒකට ඒක ගම්මැදි හැල්ලක් වෙනවා. ඒ තණ්හාමාන දිට්ඨි නැතුව මේක විස්තර කරොත් මේ යන්ත්‍රයේ මේ liver machine එකක් වගේ. එහෙම නැත්නම් මේ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙනවා. ඒක දිහා අනුන්ගේ එකක් වගේ කියවන්න පටන් අරගත්තාම බලන්න පටන් අරගත්තාම තමයි තේරෙනවා මේක භාවනා කරපු නිසා මෙහෙම බැලුවට කොයි වෙලාවෙ සිද්ධ වෙනවා අපි මේකට හැම වෙලාවෙම මේක මම මේක මගේ මේක ආත්මය කියාගෙන තමයි නටන්නේ. භාවනාදී ධාතු මනස්කාරට හිත දැම්මොත් මේක මෙතෙන් ගියාම කොයි එකටත් ওই දේ වෙනවා. ඒ ධාතු ගුණ ක්‍රියා කරන්නේ මට කියලා විශේෂයක් කරලා නෙවෙයි. ආන්නේ විදිහට තොරතුරු ගන්න නම් මේ සංසිද්ධියක තියෙන හැපීම, සංසිද්ධියක තියෙන ස්පර්ශය දැනීම මතු පිට මොනක් රාශියකින් දැක් ගන්න බලන්න එකක් බලන්න නැතුව ගොඩකින් බලන්න යන්න ඒකට කියනවා සමීපස්ත දර්ශනේ, උත්සන්න දර්ශනේ, ආසන්න දර්ශනේ කියලා. වැඩි වෙන්න වැඩි වෙන්න අනිත්‍ය භාවය පේන්න පටන් ගන්නවා. ඒක නිසා මේට වැඩි දේවල් බලාපොරොත්තු වෙන්න මම ගැන සැක හිතන්න යන්න එපා. ඒ කකුල අද්දි කොර වෙන්නේ, ඒ කකුල ආයෙත් අද්දෙකට පණේන්නේ නෙමෙයි මේ දා වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් වීම තව ඉඳ තියාගෙන කරන්න. එතකොට මේ ඒ ඒ අගේ කිදීම හරහා එහෙම නැත්නම් ඒ කරන සමාදන් වීම හරහා Tamanට ඉල්ලමේ මැණික් ටික අහුල ගන්න පුළුවන් ගතිය ලැබේ. ඒ නිසා ආසන්නට පැමිණීමට ස්තුති කරන්න පුළුවන් අතර අහුලා ගැනීමේ දක්ෂකමතාව වැඩි කරගන්නට කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ස්වාමීන් වහන්සේ පළවෙනි කොටසේ තව දුරටත් අසාති වෙනවා කලවයටෙන් මුකුල් ඇටයත් සම්බන්ධ වන තැන දක්වා මුළු කකුලම මාරුවෙන් මාරුවට කෙටි පියවර තබවීම අදක් වේගෙන් ගමන් කරන බව පෙනේ මා අවධානය යොමු කළ යුත්තේ යටිපතුල් වලට පමණක්මද යටිපතුල් වලට ඒක මට ඉස්සල්ලා දවසේ කියන්න ඕන වුණා. මම හිතනවා දැන් කිව්වොත් පටලවා ගන්න එක නැහැ කියලා. අපි එක තැනකින් පටන් ගත්තට පස්සේ සතිය පිටවම ඒක රොටින් পেපර් එකට කවුන්ටර් පෑනක් තිබ්බා වගේ තියෙනකොටම තිතක් වුණාට එන්ඩෙන්ඩෝ තිත පැතිරෙනවා. පෑනේ තියෙන තින්ට ඇවිල්ලා තින්ට පොන කඩදාසියේ තින් බිඳුව පැතිරෙනවා වගේ සතිය පැතිරෙනවා. පැතිරෙනකොට බලාගෙන ඉඳනත් පේන අතර බාහිර පේන පටන් ගන්නවා. එහෙම පේන්න පටන් අර ගන්නකොට සැකසහිත පුද්ගලයාට තියෙන එකම දේ මොකක්වත් බලන්න එපා අරමුණු විතරක් බලන්න. යම් වෙලාවක මේක කරලා කරලා හුරු වෙලා සැක නැහෙනේ ඕඩන යන්නයි. ඒකට නම් මේක තමයි මූල කර්මත්තානේ. ඒකේ ආලෝකයෙන් මට දණිට වලලු කරපේනවා. මේකටම යන්න ඕනේ කියන්නේ පතුලටම යන්න ඕන කමක් නැහැ. ඇතුළටම යන්න ඕනේද නැද්ද කියන සැකේ හෝ ප්‍රශ්නේ හෝ අනිශ්චිතතාවය හෝ බයක් තියෙනවනම් බය ඇතිවීම සඳහා අනිශ්චිතතාවය දුරු කිරීම සඳහා පතුරු විතරක් බලන්න. නමුත් භාවනා කියන එක පැතිරෙන එකක්. ඒකට විශ්වාසය. ඒකට කියන්නේ අධිමුඛ චෛතසිකය කියලා. දන්නවනම් ඔතන දෙක තුනටම යන්න කිසිම දෙයක් අපේ අවධානය ඕනේ නැහැ ඒක ඒක මේ පැතුර එළෙන වෙලාව. පැතිරෙන වෙලාව සැකනම් මූල කර්මන්තාණ්ඩ යන්නේ. සැක නැතුව හිත හොඳට සෙල්ලක්කාර නම් ඔක්කොටම වෙන්න අරින්ද තෝරන්න බේරන්න යන්න එපා. මම දන්නවා මම මෙහෙම කිව්වට මේ මේක එච්චරම පැහැදිලි නැතුව ඇති. මට නම් පැහැදිලි මම මේ කියන දේ. ඒ නිසා මම කැමතියි එළියපෙක්කනාගෙන් මම මෙහෙම කිව්වොත් තේරෙනවද කියලා අහන්න. සැකනම් පතුල විතරක් බලන්න. අනිත් දේවල් පැතිරීම සඳහා සෙල්ලක්කාරකමට හිත යන්න කැමති නම් යන්න ආරින්න. මුල මේ පතුල විතර බැලිය යුතු නැහැ. ඒක තේරෙනවද කියලා කැමැතිද කට උතර දෙන්න. මම මේ කියන එක තේරෙනවද කියලා. කවුද වෙලිවියේ? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම එහෙම පියවර තබන විට මුළු කකුලම කර්කපරිස බැලුවට මට සැකෙන් තමයි බලන්නේ මේක මේ විදිය හරියයි දන්නේ කියලා මම නැවතත් ඒතනින් අතර අයින් වෙලා මේ පතුල යන හැටි මේකේ තදගති ස්පර්ශගති දැන දැන තමයි ගමන් කරන්නේ. ඒක ඉස්සරහට යනකොට ඒ සැක නැදුරු වෙන පිටට තියෙනවා. ඒක තමයි අපි නැවත නැවත දහස්වර කයින්ට පස්සේ යන්නේ. ළමයි හැමදාම ගේ ඉඳලා තියාන හදන්න බෑ. හදන්න ගියොත් ඒකයි ඉතින් අම්මට තාත්තට වෛර කරනවා. මුන්ට එළියට යන්න දෙන්න. හැබැයි යන්න යන්න ඉස්සලා අතප්පය කඩා ගන්න නැති විදියට සමාජයේ දැනගන්නකම් උන්ට අරසව දෙන්න. ඔය ගිමුල්ලි තියන දරුවා දන්නවා කිසිම කොල්ලෝ හදන්න බෑ. කෙල්ලෝ නම් ඔය මන්ද බහපු කේල් ගස් වගේ ඔය හදත හැකි. ඒත් දැන් හදන කෙල්ලෝ ඇහෙන්නේ නෑ අම්මලා තීතාන කියලා තියෙන්නේ මේක ඇස්බල් මෙම ඉන්න ඕන පිට යන්න වෙපයි කියන. හැබැයි ඔය අම්මලත් කෙල්ලෝ කාලේ ඕක තමයි. ඕගොල්ලෝ එකවරම අම්මා වෙලා මේක දුන්නේ නෑනේ. ඉතින් ඒ අර Tamanට දීපු වදේ පොඩි උන්ට දෙනවා. ඒ වට පිට යන්න බා ඕකෙම හිටපන් මේකම බලන්න හිටපන් කියලා. අපේ බුදුහාමුදුරුවෝ ඒව නෑ. අපි බුදුහාම කියන ඔබට විශ්වාස නම් ඵලයන් තල්ල කඩාගත්තොත් උඹ ඇති. මම ඔන්න තල්ලට බේත් දා ගන්න, දාත් දාන්න කියලා යන්නයි. ඒ යන්න යන එක සද්ධාව නෙවෙයි, ඕකප්පණ සද්ධාවක් නෙවෙයි. ඒ කියන්නේ අදිමොක්කේ දන්නව කොහේ ගියත් මොකුත් වෙන්නේ නැහැ කියලා ඒ විශ්වාසය එනකම් කරා. විශ්වාසය නැති වෙච්ච දවසේ පතුල බලනකොට පතුලත් පෙනේ, තව ගොඩාක් දේවල් පේනවා. මේ කය විතරක් නෙවෙයි. හැම තැනම හිත යනවා. තණ්හයි. කිසි බයක් වෙන්නේ නැහැ. ඒකට ඒ අරසාවක් තියෙනවා. ඒක මේ භාවනා කරලා ලබන විශ්වාසයෙන් තමයි අපිට සැක නැතුව බය නැතුව ඕන සබයක් මැදට ඕන පිරිසක් මැදට රාජ්‍ය සභාවකට සංඝ සභාවකට බ්‍රහ්ම සභාවකට දේව සභාවකට වික්ත ප්‍රතිබල සහිතව අපි යන්නේ බුද්ධ පුත්‍රය වශයෙන් අපි දන්නවා කොහේ ගියත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ මොකද ඉස්සෙල්ලා පරියන්කේදී ඇත්තටම අහගෙන ගන්න විශ්වාසයෙන් සක්මණට ගිහිල්ලා තව ටිකක් වැඩි කළා ඉදින්දා වැඩ තාටෙක් වැඩි කළා ඕන සබයකට ඕන තලයකට යන්න ඒ සතියට පුළුවන්. ඉතින් අර ඒ වෙලාවේ කකුලෙන් අදින්න ගත්තොත් අර පැතිරෙන සතියට එක කැත නසණ්ඩාල චෛසිකයේ තියෙන සැකේ. ওই චෛසිකයේ කොච්චර හානිකරද කියනවනම් මේ මුළු ලෝකයේ ඇති වෙච්ච තාක් යුද්ධ සේරම ඇතිලා තියෙන සැකේ නිසා. මේ ලෝකේ ඇති වෙන දික්ක සාධන නඩුවේ 90කට වැඩි වෙලා තියෙන්නේ සැකේ නිසා. කාරණා නිසා නෙවෙයි. ඉතින් නිසා සැකේ නිසාදී අපි පෙළෙන ගාන පේනවා අපි තරම් ශ්‍රද්ධාවක් නැහැ අපිට. අපිට සැකයි මේ බුදුහමදු බුදුන්ද ධර්මයේ ධර්මයේද සංඝයා සංඝයාමද මේ අපිත් එක වැඩ කරන කට්ටිය ඇත්තටම භාවනා කරනවාද ඒගොල්ලෝ මට උදව් කරනවාද කියලා සැකයි. ඉතින් ඒ තාක්කල් බලන්නේ හොරහෙන් තමයි. ඒක නැති කරන්න තමයි බුදුහන්ස විචිකිච්ඡාව කියන එක නැති වෙනවා සෝවන් වෙනකොට. සෝවන් වෙනකොට මේ මාසේ දන්නේ ජී පරිසේ මා මරයි. ඒක වෙනම කතාවක් නෙවෙයි. කර්මේ සහ කර්මඵලයේ වැඩ කරයි. මේ සැකේ දහස්තර මරණට හොඳයි. අභීත වේග සැරේ මරණ එක කියලා. සැකේ නැති වුණාට පස්සේ අපිට තේන බුද්ධෝත්පාද කාලය කියන්නේ මොකක්ද? අපිට තේන manussත්ව ප්‍රතිලාභය කියන්නේ මොකක්ද? අපිට තේන ක්ෂණ සම්පatti කියන්නේ මොකක්ද? තේන සත්පුරුෂ සංසේවණී කියන්නේ මොකක්ද? සත්‍ය ධර්මස්වභාවය ඔය ඔක්කොමත් තිබුණට සැකේ තියෙනවා නම් ඒක වැල් ගැදවිල්ලෙක් ආවා. කොඳුයට බල නැති සතෙක්. උර්ගේක් වාගේ වැඩ කරන්නේ. ඉතින් බුදුහාමර අපිට ඕන වෙලා තියෙනවා ශ්‍රද්ධාව ඇති කරන්න. මේ සැක නැති කරන්න එක ක්‍රමයකයි. අනුපස්සනා අනු අනුපස්සනා ඔබ දහස්සර කරන්න කරනකොට දවසක අතුලෙත් හිත තියෙන ගමන් මේ අනික් තැන් වලත් ඒවා බලන්න පුළුවන් කියලා මිසකව දැක්කට මොකද කාට උගන්වන්න යන්න එපා කියනෝට ගන්න පත්තුල විතරක් බලපන් කියලා තමයි උගන්වන්නේ. පටන් ගන්නකොට එහෙම තමයි උගන්වන්නේ. විශ්වාසය ඇති වෙන කෙනා මම එදා කිව්ව එක එහෙම තමයි. දැන් ওই සතියේට යන්න අරපන්. දැන් ඕටෝ පයිලට් එක දාපන්. යන්න අරපන් කියලා කියනවා. ඉතින් ඒකට මුලින් කිව්වෙකට විරුද්ධව තමයි පහු වෙනකොට කියවෙන්නේ. ඒ නිසා පිටසක් එක්ක කතා කරනවා මම හරිය පරිස්සමින් කතා කරන්නේ. ඒ වාක්‍ය හදන්න මේ මයිසක් නම් පතුල විතරක් කරන්නේ. සැක නැතුව යන්න නම් සතියට ඉඩ දෙන්න ඕන දෙයක් කරන්න. පැහැදිලිද? පැහැදිලි යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තුන්වැනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත කාර්මිකව භාවනාව සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරමි. මෙහි කොටස් දෙකකි. පළමු කොටස සක්මන් භාවනාව පිළිබඳවයි. පොළොවේ পায় ගැටෙන අවස්ථාව වෙත සිත යොමු කර මට දැනුණු ආකාරයට බලමින් තරමක් වේගෙන් සක්මන් කළෙමි. අදාළ පාදය පොළවේ ගැටෙන විට එය දකුණු හෝ වම් පාදයේ බව පැටලීමකින් තොරව දිගටම දැනගත හැකි විය. පාද පොළවේහි ගැටෙන විට රළු වැලි ඇති තැන්, සිනිඳු වැලි ඇති තැන්, වැලි අඩු තැන් පැහැදිලිව දැනුනි. තරමක් වේලා සක්මන් කළ පසු පාද එසවි පැද්දෙමින් ඉදිරියට ඇවිත් නැවත පොළවේ ගැටෙන අයුරු අවධානයට ලක් කරගත හැකි විය. අතරින් පතර මනස වෙනත් බාහිර අරමුණු වලට ඇදී ගියත් නැවත සක්මන වෙත වැඩි අපහසුවකින් තොරව යොමු කර ගත හැකි විය. මෙලෙස පැයකට අධික කාලයක් දිගටම සක්මන් කළෙමි. මාගේ සතිය වෙනදාට වඩා හොඳින් භාවනාවේ අරමුණු වෙත යොමු වී තිබුණ බව හැඟිනි. මේ සම්බන්ධයෙන් යම් උපදෙසක් ඇතනම් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය බලන්නේ වගේ අර විස්තර කකුල යනකොට ගුණං කපාණ යනවා වගේ නැත්නම් ඔසවලා ඉවර වෙනකොට එසවීමේ ක්‍රියාව නතර වෙන හැටි යැවීමේ ක්‍රියාව පටන් ගන්න හැටි අතර තියෙන සින්ක්‍රොනයිසේෂන් හැටි යකින් මේකට ඉරියව්ව මාරු වෙන හැටි පිළිබඳව සියුම් විස්තර පුදුමාකාර තෝගයක් පේන්න පටන් අර ගන්නවා බලනදී උත්සන්නව ආසන්නව සමීපව බැලුවොත් ඊට පස්සේ ආට තේිනව භවනා කරන්න කරන්න ඈනුන් යන කම්මැලි ගතිය නෙවෙයි මේක පුදුම උත්සන්න වෙන්න ගන්නවා තමන්ගේ හිතයි භාවනා අරමුණයි දෙකම සක්‍රීය භාවයකට කර්මන්නේ කියලා වචන පාවිච්චි කරනවා. කර්මන්නේ වෙන්න පටන් ගත්තට පස්සේ පේන හොන්තර දුවන වාහනයක බැටරිය වගේ ෆුල් charge වෙනවා. බැටරි වාහනේ දුවන දුවන charge වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අපි කවදාකවත් දැකලා නැති මේ පයක් එසවනකොට මේක මුළු මානව ඉතිහාසයේ හතර කුරෙන් ගියේ සතා අවුරුදු ලක්ෂ 40 ලක්ෂයක් ගිහිල්ලා තමයි කකුල් දෙකෙන් හිට ගන්න පටන්. ඒ සීරම තේරෙන්න පටන් අර ගන්නවා. හතර කුරෙන් ගියොත් කොහොමද මේ කකුල් වැඩ කරන්නේ? කුර දෙකෙන් දෙපයෙන් යනකොට තනි කකුලකනේ මේ බර සේරම තියෙන්නේ. එක කකුලක් මේ නලය නලියද්දී කිලෝ 70ක බරක් අනික් කකුලේ තියෙන්නේ. කිලෝ 7ක බරක්වත් දැනෙන්නේ 70ක තියා. කිලෝ 7ක බරක් මෙහෙම අල්ලගෙන ඉන්න බලන්න පුළුවන් ද කියලා විනාඩියක්වත් අල්ලන්නේ. මෙතන කිලෝ 70ක් මේ තනි වලලු කරේ හිටලා තියෙනවා. තේරෙන්නේ නැහැ. මේ පොඩි පොඩි පරිණාමයක් නෙවෙයි මේකේ තියෙන්නේ. මගේ තමයි කය. අන්න මේක දීර්ඝ පරිණාමයක. සාල්ස් ඩාවින් කියපු විදිහට පරිණාමය. බුදුහාමුදුරු කියපු තාලෙට සංතාරය විදලා විදලා විදලා පුරුදු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම තේරෙන පටන් ගන්නවා සතිය හොඳට එනකොට. ඒකට ඕන කරලා තියෙන්නේ තොරතුරු අහුලන්න ඕනේ. ඒ තොරතුරු අගය කරන්න ඕනේ. ඒකේ දර්ශනය තමයි ඒකේ රෝග ලක්ෂණය තමයි වார்த்தාවට දාන්න ඕනේ. කාටද නොකිව්වේ කිව්වේ නැතත් අදිට බල ලියන්න පටන් අරගන්න ඒ කොලෙත් කමට කර්මස්ථානාචාරි කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු ඇහිලිම විනෝදාංශයට යනවා. කාගවත් කුණුහරුපත් නෙවෙයි, පල්පල් හැලිත් නෙවෙයි, සම්පප්පලාපත් නෙවෙයි, බොරුත් නෙවෙයි, පරසෝචනත් නෙවෙයි, කේලමුත් නෙවෙයි මේ දකින්න දේ. ඒක දැක්කට පස්සේ තේන මේ කය තුල මුළු ලෝකෙම තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ යන පාරමයි හරි මේකත් වැඩිය සවිස්තරව මේකත් වැඩිය උත්සන්නව මේකත් වැඩිය ආසන්නව මේකත් වැඩිය අප්‍රමාදීව මේකත් වැඩිය සතියේ මේ ඇති කරගත් එක තුළ තියෙන සියලු ධර්ම කරුණු අස්පනා අපිට කරුණු උකහා ගැනීම හැකියාව තියෙනවා නම් තමන්ට මේ එඟට ඒ සතියේ බැහැ ගන්නවා අවධානයේ පුදුම බැස ගැනීමක් වෙනකොට පුදුම මේ ධර්ම තේජසක් ඒ බැටරි charge වෙන්න වගේ හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා තව තොරතුරු ඇහිලීම වැඩි කිරීම සඳහා යමක් කළ යුතුයි ඉහිච්චට නම් ඒ දේ කරන්න කියන එක තමයි කියන්නේ. එහිම දෙවන කොටස පාර්යංක භාවනාව සම්බන්ධයෙන්. මෙට්ටයක් මත සමබරව වාඩි වී මම මේ මොහොතේ වාඩි වී සිටින බව මෙනෙහි කළෙමි. එය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මෙත්තේ හා පොළවේ ගැටෙන ශරීර කොටස් වෙත අවධානය යොමු කර ශරීරයට ඇතිවන පීඩනය නිරීක්ෂණය කළෙමි. මෙසේ බලා සිටින යම් අවස්ථාවලදී හිස ඇතුලින් දැඩි පීඩනයක් ඇතිවන බවක් දැනුනි. මදක් වේලා සිරුර වෙත අවධානයෙන් අවධානය යොමු කර සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනෙන්නට පටන් ගනී. එවිට ඒ වෙත අවධානය යොමු කෙලිමි. ආශ්වාසය වඩාත් හොඳින් දැනෙන්නේ නාසය අගට බැවින් නාසය අග කොටස වෙත සිහිය යොමු කර ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බලා සිටියෙමි. ආශ්වාසය ඊතා දිගට පැහැදිලිව දැකගත හැකිය. එහෙත් ප්‍රශ්වාසය දැනෙන්නේ ඊතා සිහිනය. ඒ දිග වේලාවක් කැඩෙමින් ස්පන්දනය වෙමින් පිටවේ. ටික වේලාවකින් ප්‍රශ්වාසය දැක ගැනීමට නොහැකි වී යයි. එහෙත් හුස්ම ගැනීම දිගටම හොඳින් දැනේ. පිටවීමක් නොදැනේ. මේ අපහසුකාරී අවස්ථාවකි. උත්සාහයෙන් තවදුරටත් බලා සිටින විට ආශ්වාසයේද කෙටි වී දුබල වෙන බව දැකගත හැකි විය. ඉන්පසු අනුමාන වශයෙන් මිනිත්තු දෙක තුනක කාලයක් හුස්ම නොවැටීම තිබෙන බවක් දැනේ. නැවතත් ප්‍රාශ්වාසය හා සමහර විටක නැවතත් ආශ්වාසය හා සමහර විටක ප්‍රාශ්වාසයද දැනේ. නැවත නැති වී යයි. මේ නැවත නැවතත් වාර ගණනාවක් එක භාවනා කාලයකදී සිදුවේ. අත්තරවාරයේ සිත වෙනත් අරමුණු වලට ඇදේ. ඒ දැනගත් පසු නැවත අවධානය ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙත යොමු කරගන්නෙමි. එසේ කර ගැනීමට අපහසු වූ විට නැවතත් මා මෙතන වාඩි වී සිටින බව මෙනෙහි කර මුල සිට භාවනාව පටන් ගනිමි. සමහර භාවනා වාරවලදී මෙය මේ ආකාරයෙන් සිදු වුණත් හුස්ම පිට කිරීම නොදැනි හුස්ම ගැනීම පමණ දැනෙන වේලාවේදී බොහෝ විට සිතත් සිත වෙනත් අරමුණකට පිටපනින ස්වභාවයක් ඇත. ඒ ආශ්වාස වාර දෙකක් අතර ඊතා දිග කාලයක් හිස්ස පවතින නිසා යයි සිතමි. තවද හුස්ම ගැනීම පමණක් දැනෙන විට සිතට ශක්තියක් හා අසහනයක් දැනේ. සූදානම් වී ගියද අපහසුවක් දැනේ. විවිධ පරීක්ෂණ කර බැලුවෙමි. පපුව හැකිලෙන පිම්බෙන ආකාරය දෙස බලමින් භාවනා කරන්නට උත්සාහ කරන විටදී ටික වේලාවකින් ආශ්වාසය හොඳින් දැනෙන නාසයේ අග වෙත නොදැනීම අවධානය යොමු වී අවුල් සහගත බවක් ඇතිවේ. මේ නිසා එම උත්සාහය අත්හැර දැමුවෙමි. පරයන්ක භාවනාව සම්බන්ධයෙන් නැති ගැටලු निराකරණය කර ගැනීම සඳහා මට සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. කියර වාක්‍ය තුනක විතර තියෙනවා පේන්න ඕනට වැඩිය දැඩිව යොමු කරවීම මෙහෙවීම වැඩි ගතියක් වගේ පේන්න තියෙනවා. ඒව මුලදී නම් ඇත්තට මෙහෙම කරන්න ඕනේ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට හිත කී කරුණම් හිත මේ ඉඳගෙන ඉන්න බවට ඉඳගෙන ඉන්නවා දැනගනි. ආස්වාද ප්‍රසවාස කරනකොට ආස්වාද ප්‍රසවාසයේ දැනීවි. බඩේ අපුවේ පිම්බි මහැකලීම් බලනකොට නානපාන දැනීවි. ඒකට කමක් නැහැ. නමුත් ඒකට දැඩිව මෙහෙව්වොත් අර කියන ඉසේ කක්කේ විලගතිය එන්නේ ඉඳී තියෙනවා. ඒක අමෝර ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දැඩි මෙහෙවීමක් රෙජිමෙන්ටේෂන් නැතුව භාවනා යනවනේ යන්න එතකොට ආනපන නොදැනෙන වෙලාවේ හිතවිලි ගොඩක් ආවට ඉතින් අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ පශ්චාත්තාප වෙන්නේ පශ්චාත්තාප වුණොත් ඒ පශ්චාත්තාපේ කෙලෙසයක් වඩපත් වෙනවා. පශ්චාත්තාප නොවි බලන්න ආනපන කියන රූපාරම්මණය නැත්තම් හිත අරමුණ හදාගෙන බලන්න. ඒ හදාන බලන අරමුණ තමයි හිත විදිහට පේන්නේ. ඒකට ඉඩ දෙන්න ඕනේ. එතකොට අර හිතේ තියෙන මේ ආතති ගති අපේ තියෙන මේ වෛර, ක්‍රෝධ පිළිමහ ගන්න බැරි වෙච්ච දේවල් එහෙම ඔය හිතේලි මාර්ගයෙන් එළියට යනවා. ඇහැවතු වාලයකේ සරවට එළියට යනවා. පුරු ඇදිලා යනවා වගේ. නයික් ආවම වඩේ පත්තු බඳිනකොට අර නයිවිස තුවාලෙන් එළියට එන්න වගේ යන්න අරින්න ඕනේ. ඒ වෙලාවට කවදාකවත් වනමුකේ වහන්න හොඳ නැහැ. වටේ පත්තු බඳලා ඒක මෙනික මේක මේක මෙනික එතකොට එළියට දානකොට වනමුක ඇරලා දෙන්නේ. ඒ වගේ තමයි මේ එළියට දාන එක හොඳයි. එතන බලන්න පුළුවන් නම් මේ හිතිවිල රටාව. ඒ හිතිවිල ආරේ. දැන් හිතිවිල අන්තර්ගතය උන්වක් හොයන්න යන්න එපා පේනවා. ඒ තමයි මම යගේ හැටි. මම මැරෙන වෙලාවේ මට මේ ටික වෙයි. එතකොට මේ තමයි ඊගාව භවයේ තීන්දුව කරන වෙලාව. පොඩ්ඩක් බලන්න. මොනවද එළියට එන්නේ කියලා මම කරපු හොඳ දේවල්ද මතක් වෙන්නේ නරක දේවල්ද මතක් වෙන්නේ කියලා මොනම යකාටවත් සාතිකයක් දෙන්න බෑ. ඒ තරම්ම අසරණයි අපි. ඒ තරම්ම අනාතයි. අපි කොච්චර ඩම්පින් කරලා තිබ්බත් වැඩ පිළිවෙල නතර වෙනකොට මේ හිතවිලි වටෙන් එන අරමුණු නතර වෙනකොට ආනපනේ නතර වෙනකොට ඇතුලේ තියෙනවා එළියට දාන්න. මේ එළියට දාගන්න නැතුව ඉන්නේ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප පෙන්නනවනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් සද්ද අසනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ගඳ රස පහස කාලසටහන කිසිම ඉඩක් නැහැ නෙමේ. ඇතුලේ තියෙන ඒවා එළියට දාන්නේ. ඒ නිසා මේක ඇතුලේ පිළිකා හැදිලා, අර්බුද හැදිලා, පැහැවලා, පුරුව හැදිලා බබා බඩේ ඉන්න ප්‍රසූත කරගන්න බැරුව ඉන්නේ. භාවනා කරනකොට පිටින් ඉනව නතර වෙච්චාම මේක එළියට ගියාම පේන ඔන්න බොක්කේ එහෙම නැත්නම් මේ මනසේ මන්දි වැහලා තියෙන්නේ මේකයි කියලා තේරිච්චාම කාන්ති මම මේ තරම්ම කඩප්පුලියද කියලා හිතෙනවා. මේ තරම්ම මම චපලද? මේ තරම්ම මගේ ඇතුලේ කුණු වෙලාද කියලා හිතෙනවා. අත් දවසක් ගොඩ දාපු නැති වැසිකිලි වලක් වගේ එකක් ඇතුලේ තියෙන ඕකත් එක්ක තමයි බුදියන්නේ ඕකත් එක්ක තමයි නැගිටින්නේ ඕකත් එක්ක තමයි මැරෙන්නේ ඕකත් එක්ක තමයි ඊගාවාත්මේ උපදින්නේ ඉතින් මොන රජතප හම්බුණත් ඇතුලේ බොක්කේ තියෙන්නේ අර කෙලස් කන්දනේ. ඔක එළියට දැම්මන. බුදුජානනාතිකනේ හෙලි කරපන්. හෙලි කරපු ගමන් ඔක ධර්මයක් වෙනවා. වහපන් වහපු ගමන් පිළිකාවක් වෙනවා. විවටෝ විවරති. පටිච්චන්න. මේක අපි හෙලි කරන්නේ ධර්ම සාකච්ඡා කරනවා. අපි සාස්ෘණන්තන මම කාට ගිහලා බුදුහාමුදුරු කාට ගිහලා ආර්යනන්ද කියන මෙන්න මේ මගේ හිත දිහා බැලුවොත් ඒක නොකෑමන දහවතුර වට්ටවතුර කඩප්පුලි එපා කරපු හිතක් තමයි. ඒක මගේ නෙවෙයි. ඔබ වහන්සේ පොඩ්ඩක් ඕක බාරගන්න. ඒ බුදුහාමරෝ gediye පිටින් ගන්න. අපි මේක වසංගන පෙන්වන්නේ නැතුව රැක ගන්නවා මේක පෙන්වන්න බෑ ඇත්තටම කැතයි. එන්න පුතාවේ බුදුම සාන්තියක් තියෙනවා. ඒ කියනවා ඒ ඒ එළියට එන වෙලාවේ ඒක මතු කරන්නේ නැතුව අපි ආපහු හිර කෙරුවොත් අසුචි වේගයක් හිර කෙරුවොත් මුත්‍ර වේගයක් හිර කෙරුවොත් ශුක්‍ර වේගයක් හිර කෙරුවොත් අපස්මාර ලෙඩේනවා. බුදු කෙනෙක් කලාතුරකින් ලෝකේ පහළ වෙන්නේ ඔක උඹ කියා ගන්න එපා. ඔක ආගෙත් හිතේ ඇති. ඔක එලි කරපානවා. මේ හතරමං හන්දිය කෙලි කරන්න යන්න එපා. මේ කමඨහං සුද්ධ කරනලා එලි කරන්න. අපි මේ භාවනා කරන අය අතර ඉඳලා. එතකොට ඊගේ ලොකු කැතැසිස් කියලා කියන්නේ හොදා දැමීමක්. ලිඳ ඉහෙන දවස තියෙන. ලිඳ වතුර ගන්න දවසන ලිඳ ඉහෙන දවස. කොහොම ඇදලා ඇදලා ඔක්කොම ලිඳ සුද්ධ කරලා මඩස් කරලා දෙකත්ම වගේ පරිමර සුද්ධ වෙන්න ආවා. ඒ ටික අමාරු. ඒක මේ බලාපොරොත්තු වෙච්ච නැත්තරම් කැත ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා කාටුන් එකක් තියෙනවා නිසරනවා මේ නිල්ලඹ ඇතුලෙන් තන් දොරේ ඔබට කවදා හෝ භාවනා කරනලා ඔබේ යථාර්ථය දැක්කොත් ඔබ දුවන්න පටන් අරගනි භූතෙක් දැක්කයි කියලා. ඒ තරම්ම කැත භූතෙක් ඇතුලේ. ඒක වහගන්නයි මේ රූපලාවන්‍ය කරන්නේ. ඒක වහගන්නයි අපි මේ අංග සංස්කරණය කරන්නේ. ඒක වහගණ්ඩයි අපි මේ සදාචාර කියලා නීති පද්ධතියක් හදාන්නේ. ඔය මොන නීතියකවත් මේ ඇතුලේ තියෙන කුණු වළංගු නැහැ. බුදු කෙනෙක් පහළලා කියනවා හෙලි කරපං. පව් සමා කරනවා කියන එක අහලා තියෙනවා. පල්ලියට ගිහිල්ලා කට කට ඉල්ලට කට තියලා පාදිලිට කියන කතාව ඈ එච්චරයි දැන් පව් සමා කරන්න පාදිලිට ගිහිල්ලා කියන්නේ. ඇතුලේ පාදිලි ඉන්නවා. පාදිලිව කාටවත් කියන්නේ නැහැ. ඒ තමයි වාසික කවුන්සලින් කියලා එකක් කියලා දෙන්නේ. මේක අපි සතියට කියන ඕ බලවන් සත්‍ය දැක්කොත් ඕක ඇතුළේ උත්තරයි. ඕක කොයි කෙනාගෙත් මල්ලේ කිල්ලෝටයක් තියෙනවා කිල්ලෝට හුණු තියෙනවා. ඒ වගේ කුණු ගොඩක් තියෙනවා. ඕක හෙලි කරපක්. අහගෙන ඉන්න ඉන්න පැතිරෙනවා කියලා ඕක දිහා බලන්න ඇත්තටම කැතයි. හැබැයි දරන්න බැරි නෑ. කවදාකවත් දරන්න බැරි වෙන්නේ මොකද මේ තාම දැන දැන දාගත්ත කුණු ගොඩක් මේකදී මේසෝක ගියොත් එළියට පුදුම සාන්තියක් හිතට ඇති වෙනවා. නාදියට රෙදි කැල්ලක් කරන් සන්ලයිට් දාලා හේදුවා වගේ. සන්ලයිට් සබන් ටිකක් දාලා. ඉතින් හේදිනකොට පුදුම බයයි. ඒකේ එහෙම හංගගෙනම තියානින්න හදනවා. තියාන හිටියොත් ඉතින් පිළිකාවට තමයි එන්නේ. ඒ නිසා තවත් ඔය විදිහට බලලා ඒ අපහසුතා ඒ හැබැයි මිරිකල් අල්ලන්න යන්න පොයි පේන විදිහට වැඩි මට පේනවා අල්ලනවා. මට එළියට දෙන්න අරින්න. එතකොට එලි එලි වෙන වෙලාවෙ හිතා ගන්න පුළුවන් මේක තියාන මැරණාට වැඩිය හොඳයි. දැන් එළියට දානෙක් කියලා ඒක එළියට යන්න යන්න පුදුම සාන්තියක් ඇති වෙනවා. ඒක තමයි හීලින් ඉෆෙක්ට් කියලා කියන්නේ. ඒකට කියනවා මේ සුව සේවාව කියලා කියන්නේ. ඒක හෙලි කරගත්ත තරමට ඇතුලේ සාන්තියක් වෙන නිසා අනිත් දවසේ උත් වැඩිය ඒක එලි දක්වා මී කියන අදහසෙන් භාවනාවට යන්න. අති ගෞරවණීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව ලෙස හුස්ම ඉහළ පහළ යාම නාසිකාග්‍රය දෙස බලමින් මෙනෙහි කළෙමි. ආස්වාසය සහ ප්‍රස්වාසය මුලැමැදාග බලමින් මෙනෙහි කරන විට වෙනදාට වඩා කහ සහ සුදු පැහැති ආලෝක ධාරාවන් පෙනී නොපෙනී ගියද මම අර මුනේම සිටියෙමි. පැයකට ආසන්න කාලයක් මෙසේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාසය ඊතා වේගයෙන් සිදුවන්නට විය. පිටක එය හෘද ස්පන්දන වේගය දැයි සැකහැර දැනගැනීමටද අවශ්‍ය විය. උඩුකය වේගයෙන් ගැහෙන්නට විය. යටිකයේ කිසිම දැනීමක් ඇති නොවිය. බොහෝ එහෙත් මම අරමුණේම සිටියෙමි. කුහුඹියේ ගෙල්ල දෙසින් පැමිණ මුහුණ හරහා හිස දෙසට යනවාක් මෙන් දැනුණද එය වැළැක්වීමට නොගියෙමි. අරමුණ තුලම සිටින විට උඩුකය ගැහෙන වේගය ක්‍රමයෙන් අඩුවිය. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාලද අත්දැකීම පිළිබඳ උපදේශයක් දෙන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වාසයට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ වගේ දේවල් පළවෙනි වතාවේ වෙනකොට පාර නිකන් සිල්ලිලාරයක් මහ විශාල දෙයක් වගේ පේනවා. නමුත් කවදාද මේක ගෙවෙනකන් කාගෙන විසාගෙන දරාගෙන හිටියොත් ඔබ දෙවෙනි සැරේත් වුණොත් ඕකම වෙනවා. හැබැයි ওই තරම් සිල්ලිලාරයක් එන්නේ. ඒකනේ ඕකම එනවා පොඩ්ඩක් වෙනවා. දැසි තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ අදියට ගා පිපාසිත මිනිස්සුෙකුට පළවෙනි වතුර උගර බොනකොට වතුරේ තියෙන පිපාස නිවන ගතිය සහ වතුර බින්දුව වතුර උගුර වෙනේ තියෙන ස්තුතිය කියලා නෙම කරන්න බෑ. දෙවෙනි උගුරෙදිත් නැත්තේ නෑ. හැබැයි අර පළවෙනි උගුර වගේ නෙමෙයි. 3 4 5 6 යනකොට මේ අර ඔච්චර වටන පැම් වාදනේ පැත්තක තියන්නේ. ඒක ලොකු තෝක ස්වභාවය. ඒ නිසා පළවෙනි වතාවට ඒ විලාම පොතක් ලියන්න හිතෙනවා. ඒ විලාම ෆොටෝ එකක් කරන් තියාගන්න හිතෙනවා. මොකද ඒ තරම්ම නැවුම් ගතිය නිසා. නමුත් බුදුචානන්ද කියන්නේ ඒක එහෙම තමයි කාටවත් එහෙමයි. ඕක නැවත නැවත වෙන්න දෙන්නේ. ඒ වීම සඳහා අනුග්‍රහ කරන්න. ඒකට අවශ්‍ය සප්පාය කරනු සලසලා දෙන්න. පසුබිම සකස් කරලා දෙන්න. ඒතර තමයි මේ ඊටාම උත්සන්න වාසන වෙච්චදී මේ දවල්ට කනවා රැයට කනවා ගන්නට කුංචියෙන් පටන් ගන්නකම් කෙරුවොත් ඒක ආධ්‍යාත්මික ජීවිතයක් කියනවා. එහෙම නැත්නම් මේ පිදුසුන්ගේ බහුරූ කෝලම් වලට අපි රැවටෙනවා. ඔය බහුරු කොලම් කොයි එකෙත් පිටපොත්තේ විතරයි තියෙන්නේ. ඇතුලේ මොකක්වත්ම නැහැ. ඉතින් විකුණ ගත්තට පස්සේ උන්ගෙන අලි දුන ගත්තට පස්සේ ඇතුලේ නැත්තම් ඒත් ඔබ හිත බඳ ගනින් ඇතුලේ තියෙනවා ඒත් බඳ ගනින් කියලා. මේක භාවනා කරමිනියන් තේිනවා මේ යක්කු කන්නේම ජඩ වැඩම. ඒ මේක පරිශන කතාවක් කියනවා. මේක දැන ගැනීම සඳහා මම මේ කියන්නේ භාවනාවට සම්බන්ධ එකක් නෙවෙයි. ඒ Coca-Cola කම්පැනි එක ලස්සන මුළු ලෝකෙම අල්ලගෙන යද්දි পেප්සි කෝලා කම්පැනි ඇවිල්ලි වරලා කිව්වලු බීලා බලන්න කියලා. බීලා බලපු ගමන් পেප්සි කෝලා රසයි. ඉතින් කොකා කෝලා කම්පැනි වැටුණා. ඊට පස්සේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් පත් කළා තියෙනවා කොකා කෝලා කම්පැනි වැටුනේ ඇයි කියලා බලන්න. ඊට පස්සේ කියලා තියෙනවා ඒ මිනිසුන්ට කෝටි ගණක් පඩි ගෙවනවා. ඉතින් මනුස්සයා කරලා තියෙන්නේ ටෙස්ටිං පැනල් එකක් දාලා කියන්නේ කොකා කෝලා බීලා රසස්වාදේ බලන්න පුළුවන්. ඒකට ටෙස්ටිං පැනල් කියලා කියන්නේ රස බලන්න වෙනම මේකට පුහුණු කියනවා ෆුඩ් ටේස්ටිං කියලා. ඔය ටී ටේස්ටිං කියලා වෙනවා ස්පෙෂල් ජොබ් එකක් තියෙන තේ රස බලලා ඒවල මේවා කරන. ඒ හරි ජීවන රස්සාවක්. ඉතින් ආය ඩිසයින් කරලා තියෙනවා මේ පරිේශනයක් දෙන්නට එක්කෙනෙකුට කොකාකෝලා බොන්න දෙනවා එක්කෙනෙකුට පෙප්සි කෝලා බොන්න දෙනවා. උගුරෙන් උගුරට උගුරෙන් උගුරට ලැබෙන රස කියන්න කියලා. එතකොට අවසාන පළවෙනි උගුරේදී තමයි ලැබිච්ච ආස්වාදේශ අවධාන උගුරේ ලැබිච්ච ආසය හැබැයි මුළු එකම බීලා කෑන් එක බීලා. එතකොට පළවෙනි උගුරේදී පෙප්සි කෝලා එකට හරි ලකුණු ලැබෙනවලු මොකද ඒකට සීනි පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඔය බීගෙන බීගෙන යනකොට අර සීනි වැඩි ගතිය නිසා අන්තිම උගුර බොනකොට එපා වෙලා කෑන් එක පොඩ්ඩක් තීදී අයින් කළා. බොන්න බෑ. පෙප්සි කෝලාගේ සීනි අඩුවෙන් තියෙන්නේ කොකා කෝලාගේ බොන්න බොන්න බොන්න බොන්න එපා වෙන්නේ. අන්තිම උගුර දක්වා බොන්න පුළුවන්. ඊට පස්සේ කොකාකෝලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා අන්තිම කුරු බිල බලන්නේ කියලා. පෙප්සි කොල අන්තිම කුරු බොන්නේ ඉස්සලා ගෑන්නේ පිටි විසිකොනවා. පටන් ගන්නකොට හරිම රසයි. මේක තමයි වෙල දැනින් කියන්නේ. ඉතින් අපිට අර පෙන්නකොටම තියෙන මේ මූනිච්චාවේ නැත්තම් මතුපිට දේ වැවට එනවා කිව්වහම මිනිස්සයා විතර අමනියෝ જાතියක්. ওই ලස්සනම ගෑණි අරගෙන ඇන්ගස්ට්‍රම් එකමාර තියෙන හැම ගලවලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඊටපස්සේ ප්‍රේම කරන්න ඔක බදා ගන්න දෙයක් තියෙනවා කියලා. ඕක ගලව ගන්න බැරුවනේ මේ ගෑනු අල්ලගෙන නටන්න හදලා. අද ලෝකේ තියෙන හැම වෙළඳ ප්‍රචාරෙම ඉස්සරහට පෙන්වන්නේ මුණත් ආඩුවනේ ගෑණියගේ මුණත් ආඩුවනේ. ඒක විනිවිද දැක්කම දෙතිස් කුණපයක් නෑ ඇතුලේ තියෙන්නේ. ඒකට අරක හදලා ගත්තට පස්සේ ලපනොම වංසාන්දසේ සෝමි ගුණේනා තේසෝ මී ගුණේනා කියලා ඉතින් ඔන්න දොරට වඩනවා. හැබැයි මූණත් අඩු ගලව ගත්තට පස්සේ යක්ෂණී යකා. ඊ කවුද අහුවෙන්නේ නැත්තේ වලු? බුදුජානක කොච්චර රූප ස්වභාවයක් තිබුණාද? බුදුජානසෙම කියන්නේ කැත නිසා නෙවෙයි. අනිකට ඊර්ෂ්‍යා කරන්නේ නෙවෙයි. බුදුජානසගේ චෛවර්ණයට දුවිලක් අත්වදින්නේ නැහැ. අතප්පයක්ම නවපුවාම නැමිච්ච ලකුණක් අපේන්නේ නැතිල. මේක තියෙන්නේ නිකන් පතෝල කරලා. සන්ධි මිත්‍රා වගේ. ඒ දැනගෙන කිව්ව උඹල මොකේද අහුවෙන්නේ කියලා මේ මෝනත් අහඩුවටනේ. ඒක පොඩ්ඩක් විනිවිදපන්. විනිවිදට බැලුවට පස්සේ මොනවද ඇතුලේ තියෙන්නේ? දාඩිය ගඳ, හඩු ගඳ. උග නැති වෙන්න සෙන් ගාගෙන ලතු උලාගෙන හරිම කැතයි අතර මේ පැත්තෙන් බලනකොට ලතු උලලා තියෙනවට වඩා හොඳ නිකන් ඉන්නේ. කියා ගන්න විදියක් නැහැ. ඒ නිසා ඕනම දෙක පළවෙනි වතාවට බුද්ධ විදින කොටයි දෙක තුන හතර යනකොට බලන්න එකයි බුදුරජාණන් වහන්සේට වන්දන උනත් තුන් සැරයක් වන්දින කියන්නේ. මොන ඉල්ලීම කරලා තුන් සැරයක් කරන්න කියනවා. ඒකට හොඳට හිත් වදිනවා. එක සැරේ කියලා නතර කරන්නේ. මොකද එක සැරේ මුලා කරවන්නම මේ ලෝකේ තියෙන්නේ. එනිසා මේකට අනුපස්සන කියන්නේ ඕකම නැවත නැවත කරන්න. මේක ඔය තියෙන අත්දැකීම පරියන්කේදී දෙක තුනක් යන්න ගියොත් එයාට ලොකු අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ 20 30 එන්න පටන් ගන්නවා පරියන්කේදී. බොහොම ලස්සනට වෙන්න ආය නැතිලම. ආය බොහොම ලස්සනට නැතිලම. එතකොට තේරෙනවා මේක මායම කියන්නේ මේක තමයි. භවය කියන්නේ මේක තමයි කියන්නේ. ඒක දැන් ආපු එකනා මේකට උනන්දු කරවලා දහයක කරලා කියනවා හරි ඔ කොහොමයි. ඔක නැවත නැවත කරලා බලන්න. පෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව සඳහා වාඩි වී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. පසුව පිටුපස ප්‍රදේශය පොළවට තද වී තිබෙන ආකාරයෙන් දකුණු පාදයේ රස්නය ගතියටත් වම් පාදයේ සිසිල් ගතියටත් දැනුනි. එසේ සිටින විටදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය සියුම් ලෙස දැනෙන්නට විය. ආශ්වාසය සිසිල් බවටත් ප්‍රශ්වාසය උණුසුම් බවටත් මෙනෙහි විය. පසුව ඉදිරියට හා දෙපසට පැද්දෙන ගති හා වේදනා ශබ්ද සිතුවිලි දැනුණද ඒවා සතුටින් මෙනෙහි කර මූල කර්මස්ථානයට යොමු වේ. ශරීරයේ පෙරලෙන ගති, උෂ්ණ සිසිල්, තද සියුම් හිරිවැටීම් ආදී කුමක්කුවද ඇලීම් ගැටීමකින් තොරව ඒවා මෙනෙහි කර නැවතත් මූල කර්මස්ථානයට පැමිණීමට හැකි වේ. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර පොළවට තද වී තිබෙන වම් පාදයේ එසවෙන බවත් කෙනියන තබන නිරීක්ෂණය විය. දකුණු පාදයේද එලෙසම නිරීක්ෂණය විය. ශරීරයේ පහළ ප්‍රදේශයේ තද ගති සියුම් වේදනා පෙරලෙන ස්වභාව නිරීක්ෂණය විය. ශබ්ද වේදනා සිතුවිලි රූප සටහන් ආදී අරමුණු වූ විට මෙනෙහි කිරීමකින් තොරව නැවතත් සක්මන් භාවනාවට පිවිසීමට හැකි හැකි වේ. පාදයට වැලිත් සමග ගැටෙන අයුරුත් පාදයේ යට ප්‍රදේශය වැලි කැට සමග ගැටෙන අයුරුත් හොඳින් නිරීක්ෂණය විය. ශරීරයේ කුමන වෙනස්කම් සිදු වුවත් කලකිරීමකින් හා පසුතැවීමක් නැත. ගත හා සිත සැහැල්ලු බවකින් යුක්ත බව දැනේ. එදිනෙදා වැඩ කටයුතු. එදිනෙදා වැඩ කටයුතු වලදී ඉක්මනින්ම වැඩ කරන්න ඇති කැමැත්ත පැහැදිලිව පෙනුනි. ඒ අවස්ථාවේදී අසතියට පත්වන අයුරුත් දැනගත් නිසා සතියට පත්වන අයුරුත් වැටහිනි. දැන් පහසුවේ පැන් පහසු වීමේදී සීතල උණුසුම් ලක්ෂණ තද සියුම් නිරීක්ෂණය විය. දානය වළඳන විට ආහාර කෙරෙහි ඇති තද කැමැත්තද දැනුනි. දිවට කෙල ගලාගෙන අයුරුත් එහාට මෙහාට පෙරලා කෑම ඉක්මනින්ම ගිලෙන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. පියවරක් පියවරක් පාසාම සතිමත්ව කටයුතු කිරීමට වීරය වඩමි. ඍජු නිවන් මඟ පෙන්වා දෙන මෙවන් උත්තරීතර කල්යාණ මිත්‍රයෙකු ලැබීම මම ලැබූ පුණ්‍ය ලාභයකි. ඔබ වහන්සේට මෙත් සිතින්ම පින් අනුමෝදනා කරනවා. කරන්නා වූ ශාසනික මෙහෙවර කරගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවය හා මේ අත්භාවයේදී උතුම් අමා මහ නිවන් සැප ලැබේවා. කැලණියේ සුපේශලා මෑණි. ලියනකොටම තේරෙන කොම්පැනි එකනේ ලියන්නේ කියන්නේ. වාක්‍යය ආදින විදිය. නමුත් මේ මේ තියෙන මේ විදියට හරියනකොට භාවනා හරියනකොට ලැබෙන පිරිච්ච ගතියට එහෙම නැත්නම් ඒ සන්තුෂ්ඨ කර ගතියට කැමැත්ත කියන එකක් තියෙනවා. මේ වෙලාවේදී ඒකට කමක් නැහැ කියගෙන යනවා. පස්සේ ඒකත් නැති වෙනකන් කියන්නේ භාවනා හරියෑම කෙරේ Tamanට ඇති වෙන සන්තුෂ්ඨ කර తත්වය, සම්පත්‍ති කර తත්වයත් දුක මේසයි හිටලා තියෙනවා. ඒකත් නැති වෙනකන් ඒක ලක්ෂ කෝටි වාරයක් කරනවා. කරනකොට කරනකොට කරනකොට ඒක පිළිබඳවත් ওই විශාල ශිරීලාරයක් ආඩම්බරයක් මම කියා ගැනීමක් පාටිදමිල්ලක් නැතුව ඒක ජීඳා දෙයක් බවට පත් වෙනකන් ඒකට අනුග්‍රහ කරන ඒකට බහුලීගත කරන්න කියන මේකම බොහෝ කොට කරන්නේ කියලා කියනවා කරනකොට කරනකොට වෙන්නේ මේ තියෙන මේ సౌందර්ය ගතිය ස්තුති කරන ගතිය මෛත්‍රී අඩු වෙන එක නම් තමයි මේක ලොකු තලතුණකම ඒ නිසා ඒකට පුරුදු කරගන්නකන් ඉතින් හරි අපහසුයි නමුත් ගත්තට පස්සේ මේකත් සාමාන්‍ය දෙයක් වටපත් වෙනකන් දිගට භවනා කරන්න ඕනේ නැත්නම් තාම තියෙනවා මනාපමනාප. තාම තියෙනවා මේකට මනාපයත් මේක වැරදුනොත් තමනාපයත් ඒ දෙකේ වෙහෙස කරගතිය කහටගතිය නැති වෙන්න නම් හරි ගියන වාවට කටයුතු කරන්න. හැබැයි ඒක කෙරේ තියෙන සියුම් මනාපයත් දැකගෙන ඒකත් දුක පිණිස හේතු වෙන බව දැනගෙන ඒක ඉවර වෙනකන් ඒක ගෙවන් වෙනකන් ඒක වශී වෙනකන් එහෙම නැත්නම් සිද්ධි වෙනකන් දිගට භාවනා කරන එක තමයි කරණ තියෙදි පැවිදිුණාට පස්සේ ඒක කරගත හැකි. ඒක තමයි පැවිදිින් එකට තමයි ඊට පස්සේ පරිසරය හදාන එකට ජීවිතව හදා ගන්නවා. මතර ගිහි වෙන්නේ කෙනෝට එච්චරම පින්නේ මේක දැනගත්තත් ඊට ගැළපෙන ජීවන රටාව හදා ගන්න තරම් අපි ඇසුරු කරන අය අපිට ඉඩ දෙන්නේ නැහැ. ඔය යමයා ඉඩ දුන්නත් යම දූතෝ ඉඩ දුන්නත් අපි කිට්ටු අන්තිව දෙන්නේ නැහැ. මරුණත් දෙන්නේ නැහැ. ඒ තරම්ම කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. ඉතින් පැවිද්දොත් වගේ අනවශ්‍ය සම්බන්ධ හදාගත්තොත් උන්දලටත් ඒ කරදර ලැබෙනවා. ඒක පිට්ටුවකට ගන්න එපා. එහා එහා යුර දාන්න ඒගොල්ල Taman ඉන්න පැවිදි වෙච්ච පැත්තේ එතකොට මේ මේ පණිවිඩය ආවට පස්සේ ඒකට ගැළපෙන විදිහට ජීවිතව හදාගන්න පුළුවන්. ඒකට උපදේශ ගන්න සුදුස්සෙක් මේ ලෝකේ නැහැ. අනික ඔක්කොම දන්නේ අපිව සූරකන්න විතරයි. මෙතෙන් ආවට පස්සේ දැනගන්නකොට ඒ ඒගොල්ලන්ට ඒ දුලපිදීනිය දෙන්න. දුලපිදීනිය දීලා තමන්ගේ විවේකේ හදාගන්න තමයි දැනගන්න. හයවෙනි ප්‍රශ්නේ අතිපූජනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස සක්මනම් සක්මන් භාවනාවේ යෙදුනි. සඳුදා දින රාත්‍රී සක්මන් භාවනාවේදී එක් දිශාවකට සක්මණේ යෙදෙති සිත දෙපා සමග රැඳුණත් මැද කොටසට එන විට විවිධ අරමුණු ඔස්සේ සිත ගමන් කරන්නට විය. නමුත් ඒ බව වැටහුණු සැනින් සුළු ආයාසයක් දරා නැවත සිත පිහිටුවා සක්මන් සම්පූර්ණ කිරීමට හැකියිය. මෙලෙස පැයක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණි. සදාදා රාත්‍රියේ පැයක පමණ කාලයක් සක්මන් කළ අතර මුළු කාලය පුරාවටම සිත දෙපතුලේ එරඳ වීමට හැකි වූ අතර වාර 10ක් පමණ වෙනස් අරමුණු වෙත සිත ගියත් ක්ෂණයකින් ඒ බව අවබෝධ වී ආයාසයෙන් තොරවම මූල කර්මස්ථානයේ සිත පිහිටුවේ. තවද දෙපතුල පොළව හා ස්පර්ශ වීම පිළිබඳ සිත යොමු කළ අතර හිදී දෙපතුලේ වැලි තැවරෙන ප්‍රදේශ විලුඹට වැඩි බරක් මුදා හරින බව හා වැලිවල පාදයේ එරෙන ස්වභාවය පැහැදිලිව හා වින්වින්ම නිරීක්ෂණය කළ හැකි විය. පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවට ප්‍රියක් ඇති වී ඇති අතර දකුණ ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී ලෙස සිතනවාට වඩා දකුණු පතුල ලෙස කෙටියෙන් සිත යෙදවීමට ප්‍රිය කරයි. කෙටියෙන් සිතන විට සිත කර්මස්ථානයේ පිහිටවීමට පිහිටවිය හැකියි. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අවවාදයක් ආ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකත් ප්‍රශ්නයක් වශයෙන් නගන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවොත් මෙහිම තමන් හරියටම පතුලේ එනතන් සක්මනීමේ හිත ධානය යන්නේ වෙලාවේදී පතුලේ හිත තියෙන බව දැනගන්න සතිය. නැත්නම් ඒකට සම්පජඤ්ඤය කියමුකෝ. ඊට පස්සේ Tamange කවකේ පතුලේ හිත නැහැ. හිත තියෙන්නේ හිතවිල්ලක. නැත්නම් පිට ගිහිල්ලා. ඒ බව දැනගන්න සතිය සම්පජඤ්ඤයත් ගත්තොත් අරමුණේ ඉනකොට දැනගන්න එකද වඩා සුදුසු වඩා කාර්යක්ෂම වඩා කුසලතාවයකින් සතිය නම් පිට ගිය වෙලාවේදී පිට ගිය බව දැනගෙන නොසැලී ඉන්න සතියේද වඩා දක්ෂ කියලා මට දැනගන්න කැමති මේ දීප එකනාගේ. එතකොට පුළුවන් අන්තිමට අහලා තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. සතිය පිට ගියපු වෙලාවට නැවත සතියට මේ එන එක වඩා හොඳයි කියලා හිතෙනවා. මගේ ප්‍රශ්නෙට වක් මේ මේ විකෘති කළ උත්තර දෙන්නේ ඒකත් හොඳයි. මට දැනගන්න ඕනේ සතිය ඉන්නකොට සතිය ඉන්න බව දන්නවා. සතිය නෑ පිට ගිය බාල පිට ගිය බව හිතමින් ඉන්නකොටම ආපහු ගණ්ඩ දඟලන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව එතනම ඉන්න පුළුවන් නම් ඒ සතියයි මේ දෙක ගත්තොත් ওই දීපුත්‍රේ මම බාර ගන්නවා. සතිය ඉන්නකොට සතිය ඉන්න බව දන්න සතිය සතිය පිට ගිය වෙලාවේ පිට ගිය බව දැනගන්න සතියක් දැක්සොත් මේ දෙකේ වඩා කාර්යක්ෂම කෝකද කියලා මම දැනගන්නවා. සතියේ ඉන්න බව දැනගන්න. ඒක නෑ කියනවා මට කියන්නේ. සතියෙන් පිට ගියත් හැලෙන්නේ නැතුව මම සතියෙන් පිට ඉන්නේ කියලා දන්නවනේ ඒක ගොක් ලක්ෂ සතියක්. ඒකෙන් තමයි අපිට කේස් කපන්නත් පුළුවන් වෙන්නේ. ඒකෙන් තමයි අපිට වැඩක් ගන්න පුළුවන්. අපි ඉන්නකොට සතිය තියෙන බව දන්නවා කියන එකේ මහා ලොකු දෙයක් නෑ. ඒක සාමාන්‍ය ඊට 30 ලකුණු හම්බ වෙනවා ඒක. 5 ලකුණු හම්බ වෙනවා. දැන් සතියෙන් පිට ගිහලා පිට ගින්න බව දන්නවා ගණන් ගන්න. ඒතොර 150 ලකුණු හම්බ වෙනවා සම්මාන සහතිකයක් හම්බ වෙනවා. එමේ එම කියන්නේ වනවල වගේනේ. නෑ තේරෙනවා. ඈ තේරෙනවා. කියන තේරෙනක කියන බයන්න තමන්ගේ වචනේ. සතිය පිට ගියපු වෙලාවට ඒ සතිය පිට ගියා කියලා මට තේරෙන එක සතිය කියලා දැනෙනවා. ඒක දැනෙන්න පුංචි රහසක් දෙනවා සාරිපුත්‍ර සාන්තේ කියනවා. පශ්චාත්තාප වෙන්න බා. ඔව්. පිට ගියයි කියලා පශ්චාත්තාප වුණොත් ඒ ආඩම්බරේ ගන්න බෑ අපට. ජහාට එන්න හදන අපව ගෙදෙට්ට. ඒක උඩ තක්කු මොකක්නේ. නේද මං පිටේ ඉන්නේ පිටින් බව දන්නවා. වස වාදිනේ රත දාලා තියෙන්නේ තුවාල නැති බව. දන්නවනේ වස වාදිනේ වස වාදින්නේ නැහැ. අඳුර ඇසට බීම රිංගනකොට පිටිවණයක් නැත්තම් පන්සුලේ ඉඳිනකොට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් තමයි මේ සත්‍ය වර්ගී මේ අපි නොදන්න ශේෂ්ඨ වලට පැතිරෙන්නේ. සෙල්ලක්කාරකම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාර කරන්නේ පිට ගියා. සදාචාරවාදියා බය වෙනවනේ පිට ගියා. අයියෝ සත්‍ය කරන්නේ. මියා කියන්නේ සත්‍ය කැරිලානේ ඔය සත්‍ය වත්තේ දෙයක දක්ෂකමක් පෙන්වන්නේ. ආදේශීය ක්‍රීඩා පිටියේ දිනලා විදේශීය රටකට ගිහිල්ලා දිනන්න හදන වෙලාව වගේ ඉතින් ගියාට බලන්න නොසැලී ඉන්න පුළුවන්ද කියලා. ඒකට යට ඕනනම් ආපහු තමන්ගේ මූල කර්මස්ථානේ යන්නත් පුළුවන්. මෙතනම ඉන්නත් පුළුවන්. ඒක තේරුම් ගත්ත මනසට තේරෙනවා බුදුහාමුදුරෝ මේ මරණයට පස්සේ දෙන තෑග්ගක් නෙවෙයි දෙන්න හදන මේ පණ දීද්දිම තෑග්ග දීලා පෙන්නනවා. පිට යන්න අරපන්. ගහ හොඳ නම් මේ මොනවාද කල හොඳ නම් ඇබරු කහමක් වේ. බයෙන්න බම්බ සතියෙන් දන්න සතියෙන් අරමුණේ නැති බව. එන අරමුණ කියන්නේ දහිතවිල්ල කියන්නේ කලබල නැතිවා. ඕන වෙලාවක එන්න පුළුවන් මෙතන. ආන්න ඒක දිනු කෙටුව ඒක තමයි විපස්සනා කියන්නේ ඔකට. නැවත නැවත අරමුණට මෙන්න එක සමාධිය. සමතේ. ඉරිතැනකට ගිහිල්ලා නන්නත්තර වෙලා තමයි යන්නේ ඒක පම්පිලි ගන්නවා. ඊට පස්සේ නෑ ඔය ගන්න මම දැන් ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. හැබැයි මෙච්චර දුර ඉන්නේ කියලා දන්නවා. එන්න හදිසියකුත් ගන්න නැහැ. ඒකෝද මේ පිම්පව් දෙක අංජබජල් වෙලා යනවා. හරිගැරදි දෙක කලවම් වෙලා යනවා ඒ සතියින් ඉන්නවා. දුර්ජනන සඳහන් පුඤ්ඤ පාපම් පයිනස නත්ති జాగරතෝ බය. මේ පිම්පව් දෙක අතාරපු මිනිස්යාට ආයේ බය වෙන්නේ නැහැ. මේක జాగරියාවදී හොඳට දැනගන්න මම ඉන්නේ අස්ථානේ. මම ඉන්නේ අරමුණේ මූල කර්මත්තානේ නෙවෙයි. ඒත් සැක නැහැ. බය නැහැ. මේක ටිකක් මනුස්සත්වයේ එකම වූ වැඩක්. මනුස්සත්වයේ නම් ඉතින් තියෙන අරමුණේ ඉඳපයි. අදාචාරනේ. මේක දෙන්නේ සිල්ලා කෙනෙක් නෝ. මේක දෙන්නේ සමත භාවනා කරන. මේ මේ ලයිසන් එක දෙන්නේ විපස්සනා කරන එකට විතරයි. කැමති දේ ගන්න ලයිසන් එක. ඒක නෑනේ ඉන්ටර්නැෂනල් ලයිසන් කියලා කියන්නේ. කොයි රටකින් ගියත් ඒ රටට ගියාම අපිට ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් තියෙනවා ඕන රටක ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඒ ලයිසන් එක තියාගන්නකොට ඉන්ටර්නැෂනල් කරලා තියාගන්න. අවසාන ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ නිසනවනේ 2013 පැවිදි භාවනා වැඩසටහනට සහභාගී වූ අවස්ථාවක පරයන්කයට වාඩි වී නාස්කාග්‍රේට සිත යොමු කරමි. දින 3-4 ගත වූ විට මගේ සිත ක්‍රමයෙන් සමාධිගත වෙනවා මට දැනුනි. මුළු ඇඟම ඊතා සැහැල්ලු ගතියකටපත් වුණා අතර සිත ප්‍රීතියෙන් යැදී ගියමි. 2014 වසරේදී තුල මට මෙවැනිම අත්දැකීම් ලැබිනි. මාසකට වරක් දවස් දෙකක භාවනා වැඩසටහන් මුලුවකට භාවනා වැඩමුළුවකට සහභාගී වෙමි. මේ අවස්ථාවලද මේ ආකාරයෙන්ම ප්‍රීතිමත් බව දැනුනි. මම දිනපතා මට දිනපතා gedara භාවනා කිරීමට හැකියාවක් නොමැත. නමුත් බොහෝ විට වාඩි වූ සැනින් සිතනාසිකාග්‍රයට යවේ. මම ඊට ප්‍රීතිමත් ප්‍රීතියටපත් වෙමි. 2015 වසරේ සිට මාසික වැඩසටහන් වලට සහභාගී වූ විට පරයන්කයට වාඩි වී සිත නාසිකාග්‍රේට යොමු කොට සිත සමාධිගත වන ගතවනු වගේ දැනෙන විට ඇඟේ ඊතා අමිහිරි තද කිරීමද පිම්බීම් හැකිලීමද මුළු ශරීරයම රත්කල දණ්ඩක් ලෙසද දැනේ. සමහර අවස්ථාවලදී gediරදී පවා වාඩි වී සිත නාසයට යොමු විට මෙම අත්දැකීම් ලැබිනි. ඊයේ දවස තුලද සිත සමාධිගත වූ වීම තුලින් මොකුත් නොදෙනී යන අවස්ථාවලදී අත් දෙකම ගැලවී යන වාසේ දැනුනි. ඇඟට ඊටාම තෙහෙට්ටු ගතියක් දැනුනි. සමාධිය බිඳී ගියේය. මට එවිට මම එවිට සක්මන් භාවනාවේ යෙදුනි. නැවත පාරයන්කයට යොමු විනි. නැවත නැවතත් එලෙසම දැනුනි. නමුත් මම වීරිය කොට රෑ 10 වෙනතුරු කඩින් කඩ පරයන්කයටත් සක්මනටත් යොමු වෙමින් භාවනා කළෙමි. ඊයේ මුළු රැයම මම අවදී සිටියෙමි. මගේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට මට උපදෙසක් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායස පතන අතර ඔබ වහන්සේ නිර්වාණ සුවයට පත් වේවායි ප්‍රාර්ථනා. මේ රාත්‍රියේට නිර්වාණ සුවය. වැඩියෙන් නිර්වාණ සුවය. නිර්වස්ත්‍රයටපත් වේවා කියලා කියන හොඳයි. නෑ මේක වෙලා තියෙන්නේ මේක 2012 ලෝක විනාශය වෙන්න තිබ්බේ. දැන් 2013 නේ භාවනා කරලා තියෙන්නේ. කොහොමද සන්තෝෂයි ලෝක විනාශ වෙලා නෑ. අනේ මදිවට සමාධියකුත් ඇවිල්ලා. ඊට පස්සේ 2014 කරනකොට ඕන තව ටිකක් වැඩි වෙලා. ඒ නිසා අපිත් කියන තියෙන එකක් ජයසිරි මංගලම් කියලා සාදු කියන එකයි තියෙන්නේ. ඕක තමයි ක්‍රමේ. මාත්‍රිසේ 2012 ලෝක විනාශය වෙයි කියලා මම පිටරට ගමන් තේරුම නැතර කරා. එහොත් ඇවිත් දෙන. ඉතින් ඔක්කොම වයින් ආව මොකද අන්ත වෙන්න තියෙන්නේ. මං කම මේ ලෝක විනාශය වෙද්දී ප්ලේන් එක දීම වුණොත් එහෙම. බල මගුලක් කරන නිසා මම මේ තීරයට ඉන්නවා කියන්නේ. මාත් 2012 ගියේ නෑ කොහොමද. දැන් මේක 2013 පටන් ගන්න තියෙන්නේ. ඒකම සතුන්නේ ලෝක විනාශය. නම් ගිය පාර මම ඉන්නකොට ජර්මනි එංගලන්තේ ඉන්නකොට මේ ජූලයි 29 ලෝක විනාශ දවසේ මැරෙන්න දඟලනවා. මේ අපරාධ සිද්ධ වෙනවා දෙයයන් සිද්ධ කතා කතා තියෙනවා දෙයයන් කේන්ති ගිල්ල තියෙන්නේ ජූලයි 29 වෙනකොට මේ ඉවරයි මම කොහොමද දානම් වෙන්ද විතරේකට ලංකාවට යන්තම් ෂේප් වෙලා ආවා. ඒ බැරි කොහොමත් එහෙම මල මඟුලක් නැවෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක තමයි ක්‍රමේ. අපි ගුවට මැරෙන්නෙත් නැහැ. භාවනා කරනකොට ටික ටික ටික ටික ඕක අල්ලන්න පටන් ගත්තට පස්සේ කලබල කරන්න යන්න එපා. හදිසි කරන්න එපා. මේ සංසාරයක් කරපු වැඩක් මේ යටේ ලිහිගෙන යන වෙලාව ඔක කඩා ගන්න නැතුව ওই වේගේ මීට කරගෙන යන්න ඊට පස්සේ ධර්මයේ විසීම ඔක විසද. අදිචින්න ගියොත් අයියා වෙන්න ගියොත් අක්කා වෙන්න ගියොත් අයියා වෙන්න ගියොත් මුදන වෙන්න ගියොත් ගරු වෙන්න ගියොත් අවුල් වෙන්නේ ඉතිතිය. දැන් ධර්මයේ ඉඳ තියලා දැන් ඉඳපතා කරන්න බෑ කියන එක ලියලා තිනවා. මතක තියාගෙන ඉන්න එක තැනක ලියලා තිනවා මම මේ ඉන්නකොට පාට සමාධිය කඩලා ගියයි කියලා. සමාධිය කඩලා ගියා සතිය කැඩෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්ත දවසේ තමයි තේරෙනවා අපි මේ සමාධිය දිහා බලන ප්‍රේම කරන්න ගත්තොත් ප්‍රේම ජවනිකා ඉවරයි. සතිය දිහා බලන භවන ජවනිකා පටන් ගන්න කවදාවත් කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩිච්ච බව හරි දන්නේ සතිය තියෙන්නේ නැහැ. මේ වර්ධනේ වෙන්න දෙන්නේ. ඒකට ගොඩාක් අපි සතිය තියෙන බව දැනගන්නේ පරදිනකොට පරදිනකොට මොකක් හරි ලෙඩක් දුකක් කෙනකොට තේරෙනවා මොන පෙරදිල්ල වැරදිල්ල වුණත් දැනගැනීමේ හැකියාව නැතිකරන සතිය නැතිකරන පෙරදිල්ලට බෑ. වැරදිල්ලට බෑ. අපි සමාදන් වෙන්නේ සතිය නම් ගමන ඉස්සරහටමයි යන්නේ. ඉතින් ඊගා ලෝක විනාශයට ඉස්සලා නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 10ක් විතර වගේ වැඩිපුර ඒ නිසා අපිට තියෙනවා විනාඩි 45කට පොඩ්ඩක් වැඩි වෙලාවක් සක්මන්ට අපි කාලේ සක්මන සඳහා ගත කරමු අපි තුනට නැවත රැස් වෙමු. පරියංක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපි ප්‍රශ්න විචාරක වැඩ පිළිවිලේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.